ගොඩක් වෙන ප්‍රශ්න නැහැ නේද? එහෙමයි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. අද දවසෙත් අපි වටිනා මාතෘකා කිහිපයක් කතා කළා. ඊට අනුරූපී වූ ඊට අනුරූපී වූ සාකච්ඡාවකුත් හැමදෙනාම ප්‍රායෝගික කාරණා, න්‍යායාත්මක කාරණා කාටත් ප්‍රයෝජනවත් වෙන බොහෝ දහම් කරුණු සාකච්ඡා කිනුනොත් මේ තුලින් ජනිත කරගත් කුසලය ඔබ අප සියලු දෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන මේ ධහම නිවැරදිව අවබෝධ කරගන්නට සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්නට මේ කුසලය ඔබ අප හැම දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පුරා පැය දෙකක පමණ කාලයක් අපට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු පිළිතුරු සැපිය ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානයේමය කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි